අග්ගේ වජ්ජගොත්ත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제ත වනේ අනාථ සින්දිකස්ස ආරාමේ අතකෝ වජ්ජගොත්තෝ පරිම්බාජකෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමේत्वा භගවතා සන්දිං සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ වච්චේ ගොස්සෝ පරිම්බාජකෝ භගවන්තං ඒතදවෝච කින්නකෝ භෝගෝතම සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති එවං දිත්තේ භවං ගෝතමෝතේ නකෝහං වච්ච එවං දිත්තේ සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති කිම් පන භෝගෝතම අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති එවං දිත්තේ භවං ගෝතමෝති නකෝ අහං වච්ච එවං දිත්තේ අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති කින්නකෝ භෝගෝතම අන්තවා ලෝකෝ ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති එවං දෙට්ඨි භවං ගෝතමෝති නකෝ අහං වච්ච එවං දෙට්ඨි අන්තවා ලෝකෝ ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති කිම්පන භෝගෝතම අනන්තවා ලෝකෝ ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති එවං දිට්ඨි භවං ගෝසමෝති නකෝ අහං වච්ච එවං දිට්ඨි අනන්තවා ලෝකෝ ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති සින්නකෝ භවෝතම සංජීවං සං ශරීරං ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති එවං දිට්ඨේ භවං ගෝතමෝති නකෝ අහං වච්ච එවං දිට්ඨේ සංජීවං සංසරේරං ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති කිම් පන භෝගෝතම අඤ්ඤං ජීවං අඤ්ඤං සරේරං ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති එවං දිට්ඨේ භවං ගෝතමෝති නකෝ අහං වච්ච ඒවං දිට්ඨි අඤ්ඤං දීවං අඤ්ඤං සරේරං ඉදමේව සච්ඡං මෝඝමඤ්ඤන්ති කින්නකෝ භෝගෝතම හෝති තතහගතෝ පරම්මරණා ඉදමේව සච්ඡං මෝඝමඤ්ඤන්ති ඒවං දිට්ඨි භවං ගෝතමෝති නකෝ අහං වච්ච ඒවං දිට්ඨි හෝති තතහාගතෝ පරං මරණා ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති කිම්පන භෝගෝතම නහෝති තතහාගතෝ පරං මරණා ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති එවං දෙට්ඨි භවං ගෝතමෝති නකෝ අහං වච්ච එවං දෙට්ඨේ න හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤන්ති හින්නකෝ භෝගෝතම හෝති ච නච හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤන්ති එවං දිට්ඨි භවං ගෝතමෝති නකෝ අහං වච්ච එවං දිට්ඨි හෝති චේනච හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සච්ඡං මොඝ මඤ්ඤන්ති කිම්පන භෝගෝතම නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සච්ඡං මොඝ මඤ්ඤන්ති එවං දිත්තේ බවං ගෝතමෝති නකෝ අහං වච්ච එවං දිත්තේ නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති කින්නකෝ භෝගෝතම සස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති එවං දිට්ඨි භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ නකෝ අහං වච්ච එවං දිට්ඨේ සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති තේ වදේසේ කිම් පන භෝගෝතම අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝඝ මඤ්ඤන්ති ඒවං දෙට්ඨේ බවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ නකෝ අහං වච්ච ඒවං දෙට්ඨේ අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මොගමඤ්ඤන්ති තේවදේසේ කින්නකෝ භෝගෝතම අන්තවාලෝකෝ ඉදමේව සච්ඡං මොගමඤ්ඤන්ති එවං දෙට්ඨේ බවං ගෝතමෝති ඉතේ පුට්ඨෝ සමානෝ නකෝ අහං වච්ඡ එවං දෙට්ඨේ අංශබාලෝකෝ ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති තේ වදේසි කිම් පන භෝගෝතම අනංශබාලෝකෝ ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති එවං දෙට්ටි බවං ගෝතමෝති ඉතේ පුට්ඨෝ සමානෝ නකෝ අහං වච්ඡ එවං දෙට්ටි අනන්ත වාලෝකෝ ඉදමේව සච්ඡං මොගමඤ්ඤන්ති තේ වදේසී සින්නකෝ භෝගෝතම සංජීවං සංසරේරං ඉදමේව සච්ඡං මොගමඤ්ඤන්ති එවං දෙක්ඛේ භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ නකෝ අහං වච්ච එවං දෙක්ඛේ සංජීවං සංසරේරං ඉදමේව සච්ඡං මොඝමඤ්ඤන්ති තී වදේශේ කිම් පන භෝගෝතම අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ඉදමේව සච්ඡං මොඝමඤ්ඤන්ති එවං දෙඨේ බවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ නකෝ අහං වච්ච ඒවං දිත්තේ අඤ්ඤං ජීවං අඤ්ඤං සරේරං ඉදමේව සච්ඡං මොඝ මඤ්ඤන්ති තේ වදේසී කින්නකෝ භෝගෝතම හෝති තථාගතෝ පරං මරණං ඉදමේව සච්ඡං මොඝ මඤ්ඤන්ති ඒවං දිත්තේ භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ නකෝ අහං වච්ච ඒවං දිට්ඨි හෝති තථාගතෝ පරං මරණං ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති තේ වදේසී කිම් පන භෝගෝතම නහෝති තථාගතෝ පරං මරණං ඉදමේව සච්ඡං මෝඝමඤ්ඤන්ති එවං දිත්තේ බවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ නකෝ අහං වච්ච එවං දිත්තේ නහෝති තථාගතෝ පරම්මරණං ඉදමේව සච්ඡං මෝඝමඤ්ඤන්ති තේ වදේසේ චින්නකෝ භෝගෝතම හෝති ච නච හෝති තථාගතෝ පරම්මරණං ඉදමේව සච්ඡං මොඝ මඤ්ඤන්ති එවං දිත්තේ බවං ගෝතමෝති ඉතේ පුට්ඨෝ සමානෝ නකෝ අහං වච්ච එවං දිත්තේ හෝති ච නච හෝති තථාගතෝ පරං මරණා ඉදමේව සච්ඡං මොඝ මඤ්ඤන්ති තේ වදේසේ කිම් පනබහෝ ගෝතම නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණං ඉදමේව සත්‍යං මොඝ මඤ්ඤන්ති එවං දෙට්ඨේ භවං ගෝතමෝති ඉති පුට්ඨෝ සමානෝ නකෝ අහං වජ්ජ එවං දෙට්ඨේ නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණං ඉදමේව සච්ඡං මොග මඤ්ඤන්ති තේ වදේසේ කිම් පන භවං ගෝතමෝ ආදීනවං සම්පස්සමානෝ එවං ඉමානේ සම්බසෝ දෙඨිගතානේ අනුපගතෝති සස්සතෝ ලෝකෝති කෝ වච්ච දෙඨිගතමේ සං දෙඨිගහනං දෙඨේ කන්තරං දිත්තේ විශෝකං දිත්තේ විප්පන්දිතං දිත්තේ සංයෝජනං සදුක්ඛං සවිඝාතං සෝපායාසං සපරිලාහං නනිබ්බිදාය නවිරාගාය නනිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති අසස්සතෝ ලෝකෝති කෝ වච්ඡ තේයාලම් අන්තවාලෝකෝති කෝ වච්ඡ පේයාලම් අනන්තවාලෝකෝති කෝ වච්ඡ පේයාලම් සංජීවං සංසරේරන්ති කෝ වච්ඡ පේයාලම් අඤ්ඤං ජීවං අඤ්ඤං සයේරන්ති කෝ වච්ච පේයාලම් හෝති තථාගතෝ පරං මරණාති කෝ වච්ච පේයාලම් न होति तथागतो परं मरणाति को वच्च पेयालम् होति च न च होति तथागतो परं मरणाति को वच्च पेयालम् नैव होति न न होति तथागतो परं मरणाति को वच्च දිට්ඨිගතමේසං දිට්ඨිගහනං දිට්ඨේ කන්තරං දිට්ඨි විසෝඛං දිට්ඨේ විප්පන්දිතං දිට්ඨේ සංයෝජනං සදුක්ඛං සවිඝාතං සෝපායාසං සපරිලාහං න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති ඉමං කෝ අහං වජ්ජ ආදීනවං සම්පස්සමානෝ එවං ඉමානේ සම්බසෝ දිට්ඨිගතානේ අනුපගතෝති අත්ථිපන බොහෝතෝ ගෝතමස්ස කිංචි දිට්ඨිගතන්ති දිට්ඨිගතන්ති කෝ වච්ච අපනේතමේ තං තථාගතස්ස දිට්ඨං හේතං වච්ච තථාගතේන ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අස්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ථංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ථංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ථංගමෝති තස්මා තථාගතෝ සම්බමඤ්ඤතානං සම්බමතිතානං සම්බහින්කාර මමින්කාර මානානුසයානං khaya viraga nirodha chaga patinissagga අනුපාදා විමුක්තෝ තේ වදාමි තේ එවං විමුක්ත චිත්තෝ පන භෝගෝතම භික්ඛු කුහින් උපපජ්ජතේ තේ උපපඤ්ඤතේති කෝ වච්චන උපේති තේන හි බොහෝ ගෝතම න උපපඤ්ඤතේති න උපපඤ්ඤතේති කෝ වච්චන උපේති තේන හි බොහෝ ගෝතම උපපඤ්ඤතේති ච නච උපපඤ්ඤතේති උපපඤ්ඤති ච නච උපපඤ්ඤතේති කෝ වච්චන උපේති තේන යබෝ ගෝතම නේව උපපජ්ජතේ න නෝපපජ්ජතේ තේ නේව උපපජ්ජතේ න නෝපපජ්ජතේ තිකෝ වච්චන උපේතේති එවං විමුක්ත චිත්තෝ පන බොහෝ ගෝතම බික්ඛෝ කුහින් උපපජ්ජතේ තේ ඉති පුට්ඨෝ සමානෝ උපපජ්ජතේ තිකෝ වච්චන උපේතේති වදේසී තේන හි බොහෝ ගෝතමන උපපජ්ජතේති ඉති පුට්ඨෝ සමානෝ න උපපජ්ජතේති කෝ වච්ඡන උපේතේති වදේසී තේන හි බොහෝ ගෝතම උපපජ්ජති ච නච උපපජ්ජතේති ඉති පුට්ඨෝ සමානෝ උපපජ්ජති ච නච උපපජ්ජතේති කෝ වච්ඡන උපේතේති වදේසී තේන හි භෝගෝතමනේව උපපඤ්ඤති නනෝපපඤ්ඤතේති ඉති පුට්ඨෝ සමානෝ නේව උපපඤ්ඤති නනෝපපඤ්ඤතේති කෝ වච්ඡන උපේති තේවදේශේ එත්තාහං භෝගෝතම අඥානමාපාදෙන් එත්ථ සම්මෝහමාපාදෙන් යාතිමේ ඒසා බොහෝතෝ ගෝතමස්ස පුරිමේන කතා සල්ලාපේන අහුපසාද මත්තාං සාපිමේ ඒසරහි අන්තරහිතාති අලංහිතේ වච්ච අඥානාය අරං සම්මෝහාය ගම්බීරෝහායම් වච්ච ධම්මෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනීතෝ අතක්ඛා වචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ සෝතයා දුජ්ජානෝ අඤ්ඤ දිට්ඨිකේන අඤ්ඤ කන්තිකේන අඤ්ඤ රුචිකේන අඤ්ඤතර යෝගේන අඤ්ඤස්සාචරියකේන තේන හිවච්ඡ තඤ්ඤේ වෙත්තහ පටිපොච්චිස්සාමි යතහත්තේ කමෙය්‍ය තථානම් ව්‍යාකරේයාසේ තං කිං මඤ්ඤසේ වච්ඡ සචේතේ පුරතෝ අග්ගේ ජලෙය්‍ය ඥානෙයාසේ ත්වං අයං මේ පුරතෝ අග්ගි ජලසේති සචේමේ බොහෝ ගෝතම පුරතෝ අග්ගි ජලෙය්‍ය ඥානෙයාහං අයං මේ පුරතෝ අග්ගි ජලසේති සචේ පනසං වච්ච එවං පුච්චේය යෝතේ අයං පුරතෝ අග්ගි ජලතේ අයං අග්ගේ කිං පටිච්ච ජලතේති එවං පුට්ඨෝ ත්වං වච්ච කිංති ව්‍යාකරේයාසීති සචේමං බොහෝ ගෝතම එවං කුච්චේය යෝතේ අයං පුරතෝ අග්ගි ජලතේ අයං අග්ගේ කිං පටිච්ච ජලතේති එවං කුට්ඨෝ අහං බොහෝ ගෝතම එවං ව්‍යාකරේයං යෝ මේ අයං පුරතෝ අග්ගි ජලතේ අයං අග්ගේ තින කට්ඨෝ පාදානං පටිච්ච ජලතේති සචේතේ වච්ච පුරතෝ සෝ අග්ගේ නිබ්බායෙය්‍ය ජානේයාසිතං අයම් මේ පුරතෝ අග්ගේ නිබ්බුතෝති සචේමේ බොහෝ ගෝතම පුරතෝ සෝ අග්ගේ නිබ්බායෙය්‍ය ජානේයාහං අයං මේ පුරතෝ අග්ගේ නිබ්බුතෝති සචේ පනසං වච්ච එවං කොච්චේය යෝතේ අයං පුරතෝ අග්ගි නිබ්බුතෝ සෝ අග්ගේ ඉතෝ කතමන් දිසං ගතෝ කුරත්‍යමං වා පච්චිමං වා උත්තරං වා දක්ඛිනං වාති එවං පොට්ටෝ ත්වං වච්ච කිංති ව්‍යාකරේයාසීතේ न උපේති බොහෝ ගෝතම යං සෝ බොහෝ ගෝතමග්ගේ තිරකට්ඨෝපාදානං පටිච්ච අජලේ තස්සච පරියාදානා අඤ්ඤස්සච අනුපහාරා අනාහාරෝ නිබ්බුතෝ තේව සංකං ගච්ඡති තී ඒවමේව කෝ වච්ච යේන රූපේන තථාගතම් පඤ්ඤාපයමානෝ පඤ්ඤාසෙය සං රූපං තථාගතස්ස පහේනං උච්චින්න මූලං ථාලාවත්තෝ කතං අනභවකතං ආයතින් අනුපාද ධම්මං රෝග සංඛා විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුක්පරියෝගා හෝ සේයතාපි මහා සමුද්දෝ උපපජ්ජති තේන උපේති න උපපජ්ජති තේන උපේති උපපඤ්ඤති චිත නච උපපඤ්ඤති තේන උපේති නේව උපපඤ්ඤති නෝපපඤ්ඤති තේන උපේති යාය වේදනාය තථාගතම් පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේය සා වේදනා තථාගතස්ස පහේනා උච්චින්න මූලා තාලවත්තෝ කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා වේදනා සංඛා විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුක්පරියෝගා හෝ සේයතා විමහා සමුද්දෝ උපපජ්ජති තේන උපේති න උපපජ්ජති තේන උපේති උපපජ්ජති ච නච උපපජ්ජති තේන උපේති නේව උපපජ්ජති නනෝපපජ්ජති තේන උපේති යාය සංඥාය තත අගතම් පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේය සා සංඥා තත අගතස්ස පහේනා උච්චින්න මෝලා ථාලවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා සංඥා සංඛා විමුක්තෝ කෝ වාච්‍ය තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුක්පරියෝගා හෝ සේයතහවෙම හා සමුද්දෝ උපපජ්ජතේ තේන උපේතේන උපපජ්ජතේ තේන උපේතේ උපපජ්ජති ච නච උපපජ්ජති තේන උපේති නේව උපපජ්ජති නෝපපජ්ජති තේන උපේති යේ හේ සංඛාරේ හේ තථාගතම් පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේය තේ සංඛාරා තථාගතස්ස පහේනා උච්චින්න මූලා ශාලාවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා සංඛාර සංඛාදිමුත්තෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අප්පනෙය්‍යෝ දුප්පරියෝගා හෝ සේයතා විමහා සමුද්දෝ උපපජ්ජතේ තේන උපේතේ න උපපජ්ජතේ තේන උපේතේ උපපජ්ජති සනච උපපජ්ජතේ තේන උපේතේ නේව උපපජ්ජතේන නෝපපජ්ජතේ තේන උපේතේ යේන විඥානේන තථාගතං පඤ්ඤාසයමානෝ පඤ්ඤාසෙය්‍ය සංවිඥානං තථාගතස්ස පහේනම් උච්චින්නමූලං සාලාවත්තෝ කතං අනභාව කතං ආයතින් අනුපාද ධම්මං විඥාන සංඛා විමුක්තෝ කෝ වච්ඡ තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුප්පරියෝගා හෝ සේයථාපි මහා සමුද්දෝ උපපඤ්ඤති තේන උපේති න උපපජ්ජති තේන උපේති උපපජ්ජති ච නච උපපජ්ජති තේන උපේති නේව උපපජ්ජති නනෝපපජ්ජති තේ න උපේති තී එවං වුත්තේ වච්චගොත්තෝ පරිම්බාජකෝ භගවන් සංඝේ තදවෝච සේයථාපි භෝගෝතම ගාමස්සවා නිගමස්සවා අවිදූරේ මහාසාල රුක්ඛෝ තස්ස අනිච්චතා සාඛා පලාසං පලොජ්ජේය තච පපටිකං පලොජ්ජේය පෙග්ගෝ පලොජ්ජේය සෝ අපරේණ සමයේන අපගත සාඛා පලාසෝ අපගත තච පපටිකෝ අපගත පෙග්ගෝකෝ සුද්ධෝ අස්සසාරේ පතිට්ඨිතෝ ඒවමේ විදං බොහෝතෝ ගෝතමස්ස පාවචනං අපගත සාඛා පලාසං අපගත තච පපටිකං අපගත පෙග්ගුකං සුද්ධං සාරේ පතිට්ඨිතං අභික්ඛන්තං බොහෝ ගෝතම අභික්ඛන්තං බොහෝ ගෝතම පේයාලම් උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති අග්ගේ වච්ඡ ගොත්ත සුත්තං ဒ ුතියං